ශ්‍රද්ධාවෙන් යුතුව තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කිරීමට දැන් සූදානම් ව සිටිනවා අද මේ පින්වතුන්ට ඒ ධර්ම දේශනාව සඳහා මා මාතෘකාවක් වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ සංයුක්ත නිකායේ සගතක වර්ගයේ දේවතා සංයුක්තයට අයිති පළවෙනි සූත්‍රය ඕඝතරණ සූත්‍රය. රාත්‍රී භාගයේ දේවතාවේ ඒ කියන්නේ මධ්‍යම යාමේ ඉක්මමනම් පස්සේ එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යම් කිසි ධර්ම කාරණා කීපයක් විමසුවා නැත්නම් ප්‍රශ්න කළා. ඒට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දීවදාළ ධර්ම කාරණා තමයි මේ ධර්ම පාඨයේ ඇතුළත් වන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව පුච්ඡාවසික ගණයට වැටෙන එකක්. අපි අහලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම හතරක් තියෙනවා. උන්වහන්සේ සමහර ඒවා අත්ත්‍යජාසේ වශයෙන් දේශනා කරලා තිබෙනවා. තමන් වහන්සේම හිතලා. තමන් වහන්සේගේම අදහස් වලට අනුව දේශනා කළ ධර්ම දේශනා. ඒවා අත්ත්‍ජාස දේශනා හැටියට සඳහන් වෙනවා. පරජ්ජාසයේ හැටියට ඒ අනුන්ගේ කියන්නේ පිරිසකගේ හෝ කෙනෙකුගේ අදහස් වලට අනුව දේශනා කරන ධර්මයේ පරජ්ජාසයේ වශයෙන්. ඒ වගේ අට්ටුප්පත්තික වශයෙන් යම්කිසි ශ්‍රාවකයෙකුගේ පිළිබඳව ශ්‍රාවකයෙකුට ඇතිවෙච්ච යම්කිසි ප්‍රශ්නයක් යම්කිසි කාරණයක් නිමිති කරගෙන හේතු කරගෙන ඒ දේශනා කරන ඒවා අටුප්පත්තික වශයෙන් සඳහන් කරලා තිබෙනවා. යම් කිසි ප්‍රශ්නයක් කෙනෙක් අහුවාම ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේශනා කරන ධර්මය පුච්ඡාවසික ධර්ම ගණයට ඇතුළත් වෙනවා. එවනම් මේ దేవතාව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේශනා කළ නිසා මේ ධර්ම දේශනාව පුච්ඡාවසික ගණයටයි ඇතුළත් වන්නේ. දැන් මේ පින්නතුන් හිතන්න පුළුවන් මේ దేవතාවෙක් අසූ ප්‍රශ්නය මේක අපට අදාළ නැහැ කියලා සමහර විට හිතෙන්න පුළුවන්. නෑ පින්නතුනි. මේ దేవතාවෙක් හරි වෙන කිසියම් කෙනෙකු හරි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යම් කිසි ප්‍රශ්නයක් ඇසුවොත් ඒ අප සෑම දෙනා වෙනුවෙන්ම කියන එක අපි හිතන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්ම දේශනාව අප සෑම දෙනා වෙනුවෙන්මයි දේශනා කළේ කියන එක අපි හිතන්නට ඕන. මේ దేవතාවා මා හිතනවා ධර්මයේ සඳහන් වෙන හැටියට අට කතාවේ සඳහන් වෙන හැටියට මාන්නෙන් ඉදිමෙච්ච దేవතාවයි. එයාලගේ සෑහෙන්නට මාන්නේ තිබිලා තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මාන්නයත් පෑදලි වෙන ආකාරයෙන් තමයි මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේට කියනවා ඔබ වහන්සේ ඕගෙන් තරණය කළ බව මට කියන්න පුළුවන් මම දන්නවා. ඕගහේ තරණය කළා. නමුත් මේ තරණය කළ ආකාරය පිළිබඳව මට දැනගන්න ඕන. කොහොමද මේ ඕගහේ තරණය කළේ කියලා. ඉතින් පින්වත්නි අපි ඉස්සෙල්ලා බලන්න ඕන මේ ඕඝ කියලා කියන්නේ කොහොමද කියලා. ඕඝ කියන්නේ සැඩ පහර. වේගෙන් ගලාගෙන යන ජල පහර ඕඝ නමින් හදාන් සඳහන් වෙනවා. එතකොට අප සෑම දෙනාම මේ සංසාරේ නැමැති ඕඝේට ජලපාරට අවිල ගහගෙන යන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ ඕඝ ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා. මේ චතුර්විධ ඕඝයන්ම බුදුරජාන් වහන්සේ තරණය කළා. සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන අපි සෑම දෙනාමත් මේ ඕගයන් තරණය කරන්න ඕන පින්නතුනි. කාමෝග හැටියට අපි නිතරම අහන දෙයක් තමයි කාම වස්තු. මේ කාම වස්තු වලට අපි බැඳී හිටිනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා මේ පංච කාරණයක් තියෙනවා ඉන්ද්‍රියන් හැටියට මේවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බැඳිලා තියෙනවා. මේවට අපි නිතරම බැඳිලා තමයි මේ සංසාරේ ගමන් කරන්නේ යවිදින්නේ. ඉතින් මේවා ඕක හැටියට ධර්මයේ සඳහන් වෙනවා. මොකද මේ ඕගෙහෙට අවු වුණාම අපට එයින් බේරීමක් ලැබෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ දවසක් අනද හිමියන්ට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේට දේශනා කරන ආනන්දය මේ ලෝකේ ඉන්න අය බැඳිච්ච කාම බන්ධන පහක් තියෙනවා. කාම බන්ධන පහක් තියෙනවා. ඇසට රූපයන් බැඳලා තියෙනවා. ඉතින් අර මුලින් මතක් කළ විදිහට ඒ පංච ඉන්ද්‍රයන්ට බාහිර වශයෙන් අර රූප ශබ්ද ආදිය බැඳලා තියෙනවා. මේවට බැඳලා ඉන්නවා. මේවට මේ වගේ රස විඳිනවා. එසේ විඳින්න එයා අදහස් කරනවා මේක තමයි අපට බිඳින්න තියෙන ඉහළම සපත කියලා. ඒක ඒ විදිහට තියෙනවා සාමාන්‍ය සැපයක් තියෙනවා. කාම සැපත කියලා, කම් සැපත කියලා ඒ පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන ආරම්මන විනිමින් රසයක් හැටියට අදහස් කරනවා ලෞකික පුජ්‍යලයන් නැත්නම් පුතුජන ජනයා. එසේ මේක ඉහළම සැපේ හැටියට කෙනෙක් කියනවා නම් ඒක මම අනුමත කරන්නේ නැහැ. හේතුව ඇයි ආනන්ද? ඊට වඩා ඉහළම සැපයක් තියෙනවා. ඒ ඉහළම ඊට වඩා ඉහළ සැපේ තමයි ප්‍රථම ධානයේට සමවැදීමෙන් ලැබිය හැකි සැපත. උදා යම් කිසි කෙනෙක්ගේ ප්‍රථම ධානයේට සමවැදීමෙන් ඒක තමයි ඉහළම සැපය උසස්ම සැපය කියලා සඳහන් කරනවා නම් ආනන්ද එයත් මම අනුමත කරන්නේ නැත. හේතුව ඊට වඩා තව උසස් සැපතක් තියෙනවා. එනම් ද්විතීය ධ්‍යාන සැපත. යම් කිසි කෙනෙක් මේ ද්විතීය ධ්‍යාන සැපයට සමවැදිලා ඒකම තමයි ඉහළම සැපේ කියලා කියනවා නම් එයත් මම අනුමත කරන්නේ නැහැ කිව්වා. හේතුව ඊට වඩා ඉහළ සැපතක් තියෙනවා තෘතීය ධ්‍යාන සැපත. කෙනෙක් ඒ සැපතට සමවැදිලා මේක තමයි ඉහළම සැපත කියලා සඳහන් කරනවා නම් එයත් මම පිළිගන්නේ නැහැ. හේතුව ඊට වඩා උසස් සැපතක් තියෙනවා චතුර්ථ ධානය සැපත. කෙනෙක් ඒ චතුර්ථ ධානය සැප සමාපත්තියට සමවැදිලා ඒක තමයි ඉහළම සැපත කියලා කියනවා නම් එයත් මම පිළිගන්නේ නැහැ. හේතුව ඊට වඩා උසස් සැපතක් තියෙනවා ආකාසානං ඡායතන. ඒට පත් වුණ කෙනෙක් ඒකම ඉහළ සපත කියලා කියනවා නම් එයත් මම පිළිගන්නේ නැහැ. තව ඊට වඩා ඉහළ සපතක් තියෙනවා විඥානං ඡායතනේ. එහෙම ගිහිල්ලා ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ දක්වා ගිහිල්ලා. කෙනෙක් ඒක තමයි ඉහෙළම සපත කියනවා නම් එයත් ආනන්ද මම අනුමත කරන්නේ නැහැ පිළිගන්නේ නැහැ. හේතුව ඊට වඩා උත්තරීතර ඉහෙළම සපතක් තියෙනවා. ඒ සපතට කියනවා සංඥා වේදිත නිරෝධය කියලා. සපතේ කියලා. අන්න ඒක තමයි ඉහළම සපත. ඒ සංඥා වේදිත නිරෝධීට. එනකොට කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සියල්ලම අහෝසි වෙනවා. කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර කියන මේ සංස්කාරයන් අවශ්‍ය වෙලා යනවා. එතකොට ඒ නිවන් සැපත හැටියට විඳින්න පුළුවන් ඊටාම උත්තරීතර සැපේ. කාය සංස්කාර හැටියට ආස්වාස ප්‍රස්වාස එතකොට අවසන් නැති වෙනවා. චිත්ත වචී සංඛාර හැටියට විතක්ක ਵਿਚාර එතනදී නැති වෙනවා. ඊළඟට චිත්ත සංඛාර හැටියට සංඥා වේදනා දෙක නැතු වෙනවා. මේම නැතිවීමෙන් තාම ඉහළම සැපයක් විඳින්න පුළුවන් වෙනවා නිවන් සැපේ වගේ. ඒ සැපට නිවන් සැපේ කියලා කියන්න පුළුවන් උත්තරීතරම සැපේ. ඒ දක්වා බුදුරජාන් වහන්සේ අනිත් සැප එකක්වත් එතකොට අනුමත කරලා නැහැ උසස් සැප හැටියට පිළි අරගෙන නැහැ. මේ නිසා මේ කාම වස්තුන්ට ඇලී ගැලී වාසය කිරීම ඒකම ඉහළම සැපේ හැටියට කල්පනා කිරීම අර ඕඝයට අසු වීමක්. ඉතින් මේ පංචෝගයන් තරණය කළේ කොහොමද කියන එක බුදුරජාන් වහන්සේ වදාළේ අපපතිට්ඨං අනායෝහං කියන ක්‍රමයට. මේ దేవතාවගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ඒ ක්‍රමයෙන්. මම దేవතාව රැඳී හිටියෙත් නෑ අනවශ්‍ය විදිහට දැඟලුවෙත් නැහැ. රැණීත් නොසිට අනවශ්‍ය විදිහට දඟලන්නෙත් නැතුව තමයි මේ ඕඝේ තරණය කළේ. මෙතන බොහොම ගැඹුරු තේරුමක් තියෙනවා. මේ దేవතාවා ඉස්සෙල්ලා මම සඳහන් කළ ආකාරයට ටිකක් මාන්නෙන් ඉදිමිච්ච කෙනෙක්නේ. ඒ නිසා ඉස්සෙල්ලා මාන්නෙ කඩන්න ඕන නිසා බුදුරජාන් වහන්සේ ටිකක් අර්ථය හඟවලා මේ වෙලාවේදී ඒ කාරණේ සඳහන් කළේ. කෙලින්ම උත්තරේ කෙලින්ම දුන්නේ නැහැ මේ අර්ථය ටිකක් හඟවලා තමයි ඒ අවස්ථාවේදී උන්වහන්සේ ඒ කාරණේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ దేవතාවට යම්කිසි ප්‍රශ්නයක් දැන් මෙතන දඟලන්නේ රණේ හිටින්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව අනවශ්‍ය විදිහට දැන් මේ ඕගේ තරණය කළා කියන එක. ඉතින් මුලින් దేవතාවා කිව්වනේ වහන්සේ ඕගේ තරණය කළන බව මම කළ බව මම දන්නවා. මේ තරණය කළ ආකාරය පිළිබඳව තමයි මෙයාට අහන්න ඕනකම තිබුණේ. ඉතින් ටිකක් මාන්නී අදහසක් ඇතුව තමයි එහෙම దేవතාවා වුණත් මාන්නේ නැති කලේ නෑනේ. සාමාන්‍යයෙන් මානෙ කියන එක අපි අහලා තියෙනවා ශ්‍රවණය කරලා තිබෙනවා රහත් වීම දක්වාම වලපාන අකුසලයක්. කෙලෙසයක්. රහත් භාවයෙන් එයටපත් වෙනකොට තමයි මාන්නය දුරව යන්නේ නැතුව යන්නේ. සෑම දිනාටම මේ මාන්නය තියෙනවා. නොඑක් දෙහෙට කාරණා නිමිති කරගෙන මාන්නය ඇති වෙනවා. ඒ මානය බොහොම නරක ක්ලේශයක්. ඒ මානය නොඑක් විදිහේ අවස්ථා තියෙනවා. මාන්නය සාමාන්‍යයෙන් අතිමාන්‍ය කියලා තව එකක් තියෙනවා. අධිමාන කියලා තවත් එකක් තියෙනවා. ওই විදිහට බෙදී යනවා නොඑක් ක්‍රමයකට විස්තර කරලා තිබෙනවා. මොන විදිහේ මාන්නයක් හරි ඇති කරගෙන ඉන්නක හොඳ නැහැ. සුදුසු නෑ ඒක සසර ගමන කියන්නේ දුකටපත් වෙන්න හේතුවක් වෙනවා ඒක සංසාරේ. සාමාන්‍ය මාන්නයෙන් හිටපු අය තමයි ඔය රිලව් වඳුරෝ වගේ දැන් අපිට දකින්න ලැබෙන සත්තු මානේන මක්කටෝ හෝති කියලා සඳහන් කරලා තියෙනවා. මාන්නය තියන අය මරුණෙන් පස්සේ වඳුරෝ නැත්තම් රිලව් වගේ ඒ සත්වයන් වෙලා උපදිනවා. අතිමානේන කුක්කුරෝ දැඩිව මාන්නේ අතිමාන්නයක් තිබුණොත් ඒ මානී අය බල්ලන් වෙලා සුනකයන් වෙලා උපදිනවා. දැන් මේ සතුන්ගෙන් ඇහුවොත් එහෙම කියයි දැන් ওই වඳුර කොච්චරවත් ඉන්නවා යනකොට රිලව් ඉන්නවා කොහොමද කියලා ඇහුවොත් එහෙම කතා කරන්න බැරි නිසා උත්තර දෙන්න බෑනේ. නමුත් ධනෙ හැටියට අර ටික තමයි තියෙන මානේ නමක්කට. අතිමාන්නේ තමයි ඔය සුනකයෝ හැම. දැන් අපි පැහැදිලි කතාන්තර තියෙනවා. තෝදෙය බාරත්මණයාගේ කතාව බොහොම පැහැදිලි. තෝදෙය බමුණ මරණයටපත් වෙනවා. ඒ නිවසේම බලුපැටියෙක් වෙලා ඉපදුණා. බුදුරජාන් වහන්සේට බව දොස් කියපු කෙනෙක් මාන්නේ හිටියේ. ඒ නිසා මාන්නේ බොහොම නරක දෙයක්. ඒකට අධිමානය කියලා සමහර විට ඇති වෙනවා. ඒ අධිමානය ඇති වුණාම විශේෂයෙන් ওই භාවනාන් යෝගී අයට ඇති වෙන එකක්. උත්තරීතර තත්වයකටපත් වෙලා නැතුව අධිගමනයකටපත් වෙලා නැතුව සමහර විට ඒපත් උනා කියන හැඟීමක් ඇති වෙනවා. ඒක මේ අධිමානයේ හැටියට. ඒක දුර්වලකමක්. ඒක අනර්ථ කරයි කියලා බණ පොතේ සඳහන් වෙනවා. මතක ඇති මේ පින්වතුන්ට අර ධම්මදින්න කියන ගෝලහාමුදුරුවයි මහානාග කියන හාමුදුරුවයි. ධම්මදින්න ඒ ගෝලහාමුදුරුව රහත් භාවයට පත් වෙලා හිටියේ. මහා නාගහාමුදුරුව බොහොම උගතෙක්. අවුරුදු 60ක් විතර ශිෂ්‍යයන්ට අධ්‍යාපන උගන්වලා දෙනවා ත්‍රිපිටකේ. බොහොම වියත් පණිවරයෙක් වුණා. මහා නාගහාමුදුරුව. බස්සේ දවසක් මේ ධම්මදින්න මේ ගෝලහාමුදුරුව බැලුවා. තමන් වහන්සේගේ ආචාර්ය හාමුදුරුව නැත්නම් ගුරු හාමුදුරුව මොන විදිහේ තත්වයකින්ද ඉන්නේ කියලා. මාර්ග අධිගමයක් එහෙම ලැබලාද රහත් භාවයකට පත් වෙලාද කියලා බලනකොට දැක්කා උන්වහන්සේට පෙනුණා උන්වහන්සේ තාම ඒ தത്വෙට ඇවිල්ලා නැහැ. නමුත් හිතේ තියෙනවා මේ தത്വෙට ආවා වගේ ඒවා හිතේ තියෙනවා. ඉතින් මේක මම කොහොම හරි පහදලා දෙන්නට ඕන කියලා මේ දවසක් දවල් වෙලාවේ මේ ධම්මදින හාමුදුරුව මහානාග ගුරු හාමුදුරුව ළඟට ගියා. ඉතින් මහානාග හඳුරන්නේ මොකද තනි මේ අවේලාවේ කියලා. ඒ කියන්නේ ඔය තනි කියන වචනේ සාමාන්‍ය ලොකු හාමුදුරුවෝ කුඩා හාමුදුරුවන්ට අනිත් බාල ගෝල හාමුදුරන්ට එහෙම ආමන්ත්‍රණය කරන හොඳ වචනයක්. ඉතින් පස්සේ කිව්වා ස්වාමීනි මම මේ ප්‍රශ්න වාගයක් අහන්නයි විසඳ ගන්නයි ආවේ මේ වෙලාවේ. ඕනම ප්‍රශ්නයක් අහන්න ඕනම ප්‍රශ්නයකට මට දන්න හැම එකක්ම මම කියලා දෙන්නම් උත්තර දෙන්නම්. ප්‍රශ්න 1000ක් විතර අහලා තියෙනවා. ඒ ප්‍රශ්න 18ම හොඳට පිළිතුරු සපයලා තියෙනවා පිළිතුරු දීලා තියෙනවා. පස්සේ ස්වාමීන් මේ තරම් ලොකු ගැඹුරු ධර්මයක් ඥානයක් ගැඹුරු දැනුමක් ඔබ වහන්සේ කොච්චර කාලයකට උඩද මේවා ලබා ගත්තේ කියලා. ඒ දන්නේ නැත්නම් අවුරුදු 60කට පමණ උඩදී මේ දැනුම මම ලබාගෙන තියෙනවා. ඒ 60ක් ඉස්සේමද කොට නොයෙක් විදේ ශිෂ්‍යයන්ට මේ ධර්මයේ ධර්ම ඥානෙ ලබා දීලා තියෙනවා. පස්සෙම කතා කරගෙන ගිහිල්ලා හව ස්වාමීන් වහන්සේට යම්කිසි අධිගම විශේෂයක් මෙහෙම ලබා ගන්නට මෙහෙම තියෙනවාද ලැබිලා සමාධියක් එහෙම තියෙනවාද ලැබිලා ඒක එච්චර දෙයක් නෙවෙයිනේ ඒක ඕන විදිහට කරන්න පුළුවන් කරගන්න පුළුවන් එහෙම ස්වාමීන් එහෙනම් මේ විදිහේ ශක්තියක් තියෙනවා නම් මේ ඔබ වහන්සේට පුළුවන් මේ ඇතෙක් මවන්න ආ මොකද බැරි කියලා පස්සේ ඇතෙක් මැව්වා. සුදු පාට ඇතෙක්. එතකොට ඒ ඇතා බොහොම වෙනුමින් බොහොම විශාල එතකොට සුදු පාට වර්ණ යුක්ත ඇතෙක්. පස්සේ මේ හාමුදුරුවෝ කියලා ස්වාමීනි එන ඔබ වහන්සේට පුළුවන් මේ ඇතා දැන් එලවගෙන යන විදිහට වහන්සේ පැත්තට මේ පැත්තට එලවගෙන එන හැටියට මේ මෙතා මවන්න පුළුවන්ද කියලා. මොකද බැරි තැනේ බලාගන්න කියලා පස්සේ නැතා එළවගෙන පිඹගෙන එන විදිහට සැලැස්සුවා. කන් දෙක දැමගෙන බොහොම පිළිගෙන් ඉදිරියට දුවගෙන එනකොට මේ මහානාග හාමුදුරුවෝ ආපස්සට හැරුණා ටිකක් දුවන්න. මොකද දැන් ඉදිරියට දුවගෙන එනවනේ. එතා දුවගෙන යනවා එතාගෙන් බේරෙන්න දුවන්න හැදුවා. එතකොට සිවුර කොණෙන් අල්ලලා ධම්මදින්න හඳුරු ස්වාමීනි රහතන් වහන්සේලාට බයක් ඇති වෙන්නේ නෑ නේද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ තේරුම් ගත්තා මම ඉන්න තැන. උන්වහන්සේ තේරුම් ගත්තා මට තාම රහත් වෙන්න බැරි වෙලයි මේ තියෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ තේරුම් අරගෙන එහෙනම් මට මේ අනුකම්පා කරන්න මට පිහිට වෙන්න කියලා උක්කුටකින් ඉඳගෙන ඒ තමන් වහන්සේට පිහිට වෙන්න ගුරු හාමුදුරුවර ගෝල හාමුදුරන්ට මතක් කළා. පස්සේ ඒකටම තමයි ස්වාමීනි මම ආවේ කියලා උන්වහන්සේ කර්මස්ථානය දුන්නා තුන්වෙනි පීවරේදී සියලුම කෙලෙසුන් ප්‍රහීන කරලා උතුම් අරහත් භාවයටපත් වුණා කියන එක සඳහන් කරලා තිබෙනවා මේක බලන්න පින්නතුනේ මේ මානෙ වැඩ කරන හැටි මේ විදිහට සමහරට තමන්ම දන්නේ නැහැ තමන් ළඟ මානෙ තියෙනවා කියලා නමුත් ඒ කියන එක ළඟ පුදුම විදිහේ මාන්නය බලපානවා ඉතින් ඒ වගේ තමයි දේවතාවා පස්සේ බුදුරජාන් වහන්සේ ඒ කාරණේ ගමන ඉස්සලා නොතේරෙන විදිහට පැහැදිලි කරලා පස්සේ దేవතාවට කියනවා මම නතර වෙලා නැත්තම් එතනම හිටියානම් ඒකේ ඉරිල යනවා. අනවශ්‍ය විදිහට දඟලුවා නම් වීසි වෙනවා. පරමාර්ථයේ පරමාර්ථයේ කරා ළඟා වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතන මේ ධර්මාර්ථය බොහොම ගැඹුරුයි පින්නතුනි. අපේ ලෞකික ජීවිතවලටත් මේක බලපාන එකක්. දැන් ඕනම දෙයක් අපේ දෛනික ජීවිතය පිළිබඳව වුණත් අපි හිත හිත හිතියට ඒක ක්‍රියාවට නගන්නේ නැත්නම් ඒක ඒ නිකන් හිතවිල්ල පමණයි. ඒ හිතේම ඒක ඉන්නවා මිසක් හිත හිත ඉන්නවා මිසක් ක්‍රියාත්මක වීමක් නැහැ. දැන් ඉන්න අපි කෙනෙක් ඔන්න සිරි සමාදන් වෙන්න යන්න ඕන කියලා පන්සලට හිත හිත ඉන්නවා යවෙන්නේ නැහැ. දන් දෙන්න ඕන හිත හිත ඉන්නවා යවෙන්නේ නැහැ. භාවනා කරන්න ඕන හිත හිත ඉන්නවා මිසක් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට ඒක එරිලා ඉන්නවා වගේ. දැන් පීනන එකන ජලයට වැටුනහම එතනම හිටියොත් එහෙම යටට යනවනේ. පීනන්න වතුරට බැස්සහම එතනම හින්න හොඳ එතන යටට යනවා. ඒ වගේ මේ අරමුණු ඇති වුනහම ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ අරමුණේම එරිලා ඉන්නවා පරමාර්ථයට නගා වෙන්න අපහසු වෙනවා. ඒ වගේම එය ඒ අරමුණ සම්පූර්ණ කරගන්න ඕන සාර්ථක කරගන්න ඕන කියලා අනවශ්‍ය විදිහට කටයුතු කළොත් ක්‍රියා කළොත් එතනදිත් ඒක අසාර්ථක වෙනවා. නියම තැනට එන්න ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නවා මේක විශාල ගැඹුරට තේරුම් කරලා තිබෙන ඔය අට කතාවල නිසි විදිහට පාරට වැටෙනොත් ඒ අවශ්‍ය තැනට යන්න පුළුවන්. දැන් අනුරාධපුරයට යන්න ඕන එකනා කොළඹ පැත්තට හැරිලා ආවොත් අනුරාධපුරයට යවෙන්නේ නැහැ. යන්න ඕනේ ඒ අනුරාධපුරයට යන පාරේ යන්න ඕන. එතකොට තමයි තමයි බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්කම තියෙන්නේ අනුරාධපුරයට. නැත්තම් පාර වැරදුනා. ඒ වගේ අපි විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ බදාලා අන්ත දෙකක් කාමසුකල්ලිකාණු යෝගය හා අත්තකලමතාණු යෝගය කියලා. මේ කාමසුකල්ලිකාණු යෝගයත් අත්තකලමතාණු යෝගයත් දෙකම අපේ ගමනට සසරට බාධා කරයි. ඒ දෙකම උන්වහන්සේ අනුමත කළේ නැහැ. උන්වහන්සේ අනුදැන වදාලේ අනුමත කොට වදාලේ මධ්‍යම ප්‍රතිපදාව මඳුම් පිළිවෙත තමයි උන්වහන්සේ ඉදිරිපත් කළේ. ඒ මඳුම් පිළිවෙත අනුගමනය කළාම තමයි අපේ පරමාර්ථයට ළඟා වෙන්න පුළුවන්කම තිබෙන්නේ. බෞද්ධයාගේ පරමාර්ථය නම් නිවනයි. ඒ නිවනට ළඟා වෙන්න තියෙන්නේ ඒ මඳුම් පිළිවෙත අනුගමනය කිරීමයි. එහෙම නැතුව කාමසුකල්ලිකාන යෝගය හෝ අත්කලමතාන යෝගය හෝ අනුගමනය කිරීමෙන් ඒ පරමාර්ථයට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. අටුවාවේ දක්වනවා හරියට කාමසුකල්ලිකාන යෝගයට වැටිලා ඉන්න එක හරියට අර ජලයේ එතන ඉන්නවා වගේ. අත්කලමතාන යෝගය අනවශ්‍ය විදිහට දැඟලෙනවා වගේ මේ ජලයෙන් ඈතර වෙන්න. අපි දන්නවා අත්තිකලමතාන යෝගයට අනුව කටයුතු කරලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. බුදුරජාන් වහන්සේ සාය වෘද්ධත් තිස්සේ දුෂ්කර ක්‍රියා කළේ. නිවන ලබන්න පුළුවන්ද කියලා. නමුත් ඒකෙන් බැරි බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණා. ඒ ක්‍රමය අනුගමනය කරන විශාල පිරිසක් අත්තිකලමතාන යෝගයට වැටෙන අදත් ඉන්නවා. දඹදිව ඉන්නවා. නොඑක් විදිහේ බ්‍රත නොඑක් විදිහේ ක්‍රමානුගමනය කරන පිරිස් නිවන් දකින්න ඕන සසරෙන් එතර වෙන්න ඕන කියලා. නමුත් ඒවා නිස මාර්ග නෙවෙයි. දැන් පංචතාපතප්පණේ කියලා එකක් තියෙනවා. පංචතාපතප්පණේ කියන්නේ මේ මහා ගිනි මද්ධානේ ඒ අවුවේ හතර පැත්තේ ගිනි ගොඩවල් හතරක් ගහලා මැද ඉන්නවා. ගිනි ගොඩවල් හතර හතරට මැදි වෙලා ඉන්නවා කෙලස් තවන්න ඕනේ. එතකොට මේ කෙලෙස් ඔක්කොම පිච්චිලා යනවා, තැවිලා යනවා. මේ මහා ගිරිමත් දාන. පංචතාප තප්පණේ කියලා කියන. ওই වගේ මහා දුෂ්කර ක්‍රියා ඒවා. ඒවා අනුගමනය කරන පිරිස් අද නැත්තේ නෑ අදත් ඉන්නවා. නමුත් ඒවා අර්ථ ශූන්‍ය දේ හැටියට ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. තව නොයේ විදිහට අපි වුණත් අපි ශ්‍රද්ධාවෙන් යම් යම් දේවල් බෞද්ධයන් හැටියට අපි පූජා කරනවා. ඒ පූජා කරනකොට සමහර විට හිතනවා දැන් බුදුරජාන් වහන්සේ ළඟට යම පූජා කරනකොට බුද්ධ ප්‍රතිමා වහන්සේට ඇතැම් විට ශ්‍රී හස්තේටම පූජා කරන්න ඕන. අපි දැක්ක පහුගිය දවස්වල විහාරස්ථානයේ බුදුරජාන් වහන්සේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අතවලම මල් පූජා කරලා. මේ නිවන් දකින්නයි හොන අත උඩ උන්වහන්සේගේ මල් අත උඩම තියලා පූජා කරනවා. දැන් අවුල්පත් වගේ දේවල් අරිනකොට කේසල් ගෙඩිය හිට ලෙලි අරලා තියන්නේ. මම හිතන්නේ නැහැ මේක අවශ්‍යද කියලා නේ. දැන් බොහොම දෙනා කරන්න බඩක් ඒක. දැන් බුදුරජාන් වහන්සේ ජීවමානව මේ වැඩේ කියන්නකෝ ඒ වෙලාවේ අවල්පත පූජා කරනකොට මම කෙසල් ලෙලිය අරලා තියන්නේ නෑනේ. කෙසල් ගෙඩි ඉවදෙට දුවට ඒක දෝෂයක් නෑ. නමුත් ওই වගේ දේවල් තියෙනවා. අර ශ්‍රද්ධාව වුණාට ඒ අති ශ්‍රද්ධාව හැටියට එක අතකින් බලනකොට ඒක මුහුද ශ්‍රද්ධාවක් වගේ. පානක් වුණත් මල් ටිකක් වුණත් අර අත උඩම තියන්න ඕන නෑනේ. ඒකට නිසි තැනක් තියෙනවා. එතන තියලා පූජා කරන්න පුළුවන්. අන්න ඒ වගේ අනුගමනය කරන ක්‍රමවල යම් යම් දුර්වලතැන් තියෙනවා. ඒවා ගැන ටිකක් අපි කල්පනාකාරී බුද්ධිමත්ව හිතලා බලන්න ඕන. එතකොට අර මුලින් සඳහන් කළ විදිහට සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන එක හිතේ තියෙඳලා බෑ. එතකොට මේ සසලෙන් අපි ඈතර වෙන්න ඕන කියලා අති ධාවණයෙන් සීමාව ඉක්මවලා වීර්ය කරන එකත් බුදුරජාණන් වහන්සේ අනුගමන අනුමත කරලා නැහැ පින්නතුනි. දැන් සෝනහාමුදුරුවෝ නිවන් දකින්න ඕන කියලා. කොච්චරවත් උන්වහන්සේ නිදි වරාගෙන සක්මන් කළා. භාවනා කළා. සක්මන් භාවනාව තමයි කලේ රාත්‍රියේ නිදි වරාගෙන. අන්තිමට කකුල් යටිපතුල් හොඳටම තුවාල වෙලා. ලේ තැවරෙන්න උනා අර සක්මන් මළුව දිගේ. සඳහන් කරනවා හරියට මේ ගවයන් ඝාතනය කළ තැනක් වගේ වුණා කියලා. ඒ තරමට එහාට මෙහාට යනකොට අතන ලී තැවරිලා හැමතැනම සක්මන් මළුවේ. පස්සේ කල්පනා කළා ඒත් තව rahat වෙන්න බැරි වුණා. අන්තිමට කලකිරිලා හිතුවා දැන් ඉතින් මේ මම පැවිදි වුණේ rahat වෙන්න බලාගෙන නමුත් දැන් ඒක හරියන්නේ නැහැ. මේ සෑ නිදිත් නැතුව දැන් මෙච්චර භාවනා කරලා මේ හරියන්නේ නැහැ. ඒ නිසා නැවත සිවුරු වරින්න ඕන කියන නිගමනයේට සිතවිල්ලට වැටලා හිටියා. අපි බුදුරජාන් වහන්සේ මේක දැකලා එතෙන්ද වැඩලා අනුශාසනා කළා. සෝන මේ වීරිය වුණත් අත්‍යාරබ්ධ වීරිය හැටියට පුරන්න එපා. අත්‍යාරබ්ධ වීරිය අහිත කරවෙන්න. වීණාවේ උපමා උන්වහන්සේ කිව්වා. වීණාව. වීණාවේ තත් පිළිබඳව හිතන්නේ කිව්වා. ඒ වීණාවේ තත් નિયમિત ගානට පමණක් තද කරගන්න ඕන. හුඟක් තද කළොත් සමහරට තත කැඩිලා යනවා. ඕන විදිහේ හඬ ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක මධ්‍යම ප්‍රමාණයට ප්‍රමාණයට ඒවා තත් සකස් කරගන්න ඕන. අන්න ඒ වගේ වීරිය වුණත් අති ධාවනයෙන් යුක්තව ඒ වීරිය වැඩි වීම අහිත කර වෙනවා. දැන් උන්වහන්සේ ඒ කාරණේ පැහැදිලි කළා. ඔය වගේ සමහර විට දැන් ගෝධික මහරහතන් වහන්සේ වුණත් හය වතාවක්ම අර ධානයේ ලෞකික ධානයෙන් පිරුණා. අන්තිමට හත්වෙනි වතාවේ දැරිපීය බෙල්ලට තියාගෙන අන්තිමට බෙල්ල කපාගත්තා. හොඳ වෙලාවට ඉතින් ඒ උන්වහන්සේ පිරිනම් පානවත් එක්කම රහත් වෙලා තමයි පිරිනම් පාවි කියලා සඳහන් කරලා තිබෙනවා. නමුත් ඒවා බොහොම මේ ඒ වගේ දේවල් බුදුරජාන් වහන්සේ කෙලින්ම ඒ වීරියේ ඒ තරමට අත්‍යාරබ්ධ වීරියේ හැටියට අනුමත කරලා උන්වහන්සේ ඒවා වර්ණනා කළේ නැහැ. වීරිය කරන්නට ඕන, වීරිය වඩන්නට ඕන. ඒ දැන් විරිය චෛතසිකය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවනේ සම්මා වායාම කියලා. ඒක එක්තරා ප්‍රමාණයක තියෙන සීමිත සීමා ප්‍රමාණයක් තියෙනවා. සීමාව ඉක්මවලා ගියොත් ඒක අර විදිහට අහිත කර වෙනවා. දැන් ආරබත, නික්කමත, යුඤ්ජත කියලා තියෙනවා. ඒ වගේම වීර්ය අවස්ථා තියෙනවා. ආරම්භක අවස්ථාවක් තියෙනවා, නික්කමන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථා තියෙනවා. නමුත් ඒවා Tamanට ඔරොත්තු දෙන්න විදිහට ඒ වීර්ය කරන්නට ඕන. බුදුරජාන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළා හය අවුරුද්දක්. ඒක නිෂ්ඵල වුණානේ, ඒක පැහැදිලි වුණා. ඒ වගේ දුෂ්කර ක්‍රියා කෙනෙක් නෑනේ මේ ලෝකේ. ඊළඟට උන්වහන්සේ බුදු බව ලබා ගැනීම සඳහා බෝධිවාජන් වහන්සේ ළඟදීත් වීරියක් ඇති කරගත්තා චතුරංග සමන්නාගත වීරිය කියලා. නමුත් ඒක කරන්න උන්වහන්සේට එමුනේ නෑ. මොකද පූරිත පාරමිතයයි බුදුරජාන් වහන්සේට එතෙන්දී යන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේට බුදු බව ලබන්න පුළුවන්කම ලැබුණානේ. චතුරංග සමන්නාගත වීර්යයේ සියලුම මේ ශරීරයේ තියෙන මස්ලියේ වීලිය ගිහිල්ලා ඇට සම නහර පමණක් ඊතෝ වුණත් මම මේ පරියංකයෙන් නැගිටින්නේ නැහැ කියන එක. නමුත් ඒ தත්වෙට වෙන්න ඕනේ නැහැ බුදුරජාන් වහන්සේට ඒ පුරණ ලද පාරමිතා ධර්ම වලට අනුව උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වුණා. අර විදිහේ උන්වහන්සේගේ අදිෂ්ඨානය තිබුණාට එහෙම අනුගමනය කිරීමක් කළේ නැහැ. ඒ නිසා අත්‍යාරබ්ධ වීරිය දැන් භාවනාවේදී වුණත් ඒක පෙන්눔 කරන කාරණය. මේ මැස්සගේ උපමාව දක්වලා තියෙනවා. දැන් උදේම මේ මැස්සෝ මල් රොන් හොයාගෙන යනවා. මල් රොන් හොයාගෙන ගිහිල්ලා යන අය බොහොම වේගෙන් යෝ සමහර විට අර රොන් තියෙන මල පාස් කරලා යන්න වෙන්නේ. රොන් ගන්න ලැබෙන්නේ නැහැ. හිමීට හිමීට ගියොත් වෙලමී මැස්සෝ ඇවිල්ලා ඒ රොන් ටික අරගන්නවා මෙයාට ලැබෙන්නේ නැහැ. වේගෙන් ගියොත් ඒ මල පාස් කරලා යන්න වෙනවා. එහාට හිමීට ගියොත් වෙන මීමැස්සෝ ඇවිල්ලා, සමනල්ලෝ සත්තු ඇවිල්ලා ඒ පණි ටික නැත්තම් රොන් ටික පුරා බනවා. ඒ නිසා මන්ද ගමනක් බෑ, අත්‍යාරබ්ධ වීර්යයක් බෑ. ඒකට කියන්නේ අච්චෝ සක්කන ප්‍රතිපදාව හා අතිධාවන ප්‍රතිපදාව කියලා. අච්චෝ සක්කන ප්‍රතිපදාව කියන්නේ බොහොම හිමින් හිමින් යන ප්‍රතිපදාව. අතිධාවන ප්‍රතිපදාව කියන්නේ අර අත්‍යාරබ්ධ වීර්ය හැටියට යන ප්‍රතිපදාව. මේ දෙකෙන්ම උසස් ප්‍රතිඵල නියම තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබන්න අපහසු බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ මධ්‍යම ප්‍රමාණයට ඒ වීරිය ඇති කරගෙන යන්න ඕන කියන එකයි උන්වහන්සේ වදාළේ. අන්න ඒ විදිහට තමයි මම මේ ඕගහේ තරණය කළේ. ඕග කියලා කියවම මා සැඩ පහර කියලා මුලදී සඳහන් කළානේ. ඉතින් ඕග කියන වචනේට සමහර තැන්වල ඒකම හඳුන්වන්නට යෝග කියලා තියෙනවා. චතුර්විධ යෝග හැටියට. ග්‍රන්ථ හැටියට. ඒ මොන විදිහේ වචන වලින් දැක්ුවත් පින්නතුනි මේ සසර ගමන් කරීමට හේතු වෙන තෘෂ්ණා අවිජ්ජා ඒ ක්ලේශ ධර්ම තමයි සඳහන් කරලා තිබෙන්නේ ඕග හැටියට. ඒ ඕගයට වුණාම කොතනින් නතර වේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මහා සතර අපාය මේ මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක 6, භ්‍රම ලෝක, රූපාවචර, අරූපාවචර ඔය හැම තැන්වලම තියෙන එකනේ. මේ ආශාවෙන්, තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න නිසා තමයි මේ ලෝකවල ඒ භවග්‍රේ දක්වාම ගමන් කරන්නට සිද්ධ වෙන්නේ. සසරින් ගැලවීමක් වෙන්නේ නැහැ. ඉතින් මේවා අපි ඒ කෙලෙස් වල සත්‍වේ දැන දැන දැක දැක අපි ඒවම තමයි රස කරන්නට මහන්සි ගන්න. මොකද විශේෂයෙන්ම තෘෂ්ණාව බොහොම දැඩිසේ අපේ සිත්වල බලපානවා. ඒ ඒවා පංචකාම සම්පත්තිය පිළිබඳව තමයි දැඩි ආශාව, දැඩි ඇල්ම බලාපොරොත්තුව අප සෑම දෙනා තුළම තිබෙන්නේ. අර ජන කවියක් තියෙනවා මතක ඇති මේ පින්නතුන්ටත් වනේ ගිජිඳාය සිටියොත් වෙනසේය ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය අතකින් කර වැලය ඉහලින් දඬු බෑය නිමිති තුනක් ඇති මිනිසෙක් පැණි බෝය මේක තව විදිහට කියනවා මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියලා කියනවා. ඉතින් වනේ ගිජද කියන්නේ දැන් සාමාන්‍යයෙන් උපමා කතාවක් මේ. කැලේට යනවා මිනිස්සෙක්. මිනිසෙක් යනවා කැලේට මේ කටුව අකුළු ඒ වගේම ගල් මුල් සහිත. එහෙම යනකොට මෙයාට ඉදිරියට එනවා මහ ලොකු ඇතෙක්. එළවගෙන එනවා. කිජිලා කියන්නේ ඒකයි. මේකෙන් බේරෙන්න මෙයා දුවගෙන දුවගෙන යනවා දැන්. දුවගෙන යනකොට ඔන්න පරණ පහේ ලිඳක් තියෙනවා. මේ ලිඳටවත් පණින්න ඕන කියලා එබිලා බලනකොට මේ ලිඳ ඇතුලේ ඉන්නවා මහා භයානක සර්පේ. දෙන්න යන්නත් බෑ. ඊළඟට මේ ලිඳ උඩින් එල්ලෙන තිබෙනවා කටු වැලක්. කොහොමනක් කවන්නේ කියලා දැන් අලියාගෙන් බේරෙන්න ඕන රෙලවගෙන එන ඉතින් මේකට මේ ඉදිරියට පණින්නක් බෑ සර්පයා ඒ නිසා කටු වැලේ එල්ලෙනවා. උඩින් දිනනවා දනුවල් බෑයක් මීයා. ඉතින් මෙයා මේක එල්ලිලා ඉන්නකොට උඩ බලනකොට මේ මීයේ තියෙනවා ඒකෙන් පැණි බිඳුව බිඳුව කටට වැටෙනවා. දැන් මෙයා අර කොහොම තියේදී අර පැණි රස විඳින්න ඉන්නවා. විනිදා කියලා කිව්වේ මරණේ. ඒ වගේම ජරාව තමයි විනිදේ පණිදා. ජාතිය තමයි කටුව. ජාති ජරා මරණ මේ තුනට අහුවෙච්ච මිනිසු වශයෙන් අපි සත්‍යයන් වශයෙන් අර කාමාසාව ස්වල්ප වශයෙන් ලැබෙන ආස්වාදයට රැවටිලා ඉන්නවා කියන එකයි ඒ කවියෙන් අදහස් කරලා තියෙන හොඳ බණ ධර්මයක් ඒකෙන් පැහැදිලි කරන්න පින්නතුන. ඒ කවිය වුණත් හොඳ ධර්මයක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාව නිසා තමයි මේ සංසාර ගමන අපට කෙලවර කරන්න බැරුව මේ ගමන කරමින් යන්නේ. අර ප්‍රශ්නේ ආපු దేవතාවා වුණත් දීර්ඝ ගමනක් ආපු කෙනෙක්. සමහර විට ඒ దేవතාව අදත් ඉන්නවා. මොකද බුදුරජාන් වහන්සේගේ කාලේ හිටපු දෙවි කෙනෙක්නේ. එතකොට ඒ දෙවියන්ට එහෙම ඒ කාලේ අපට වඩා බොහොම අඩුයි. සමහර විට දවස් 25ක් විතර. දවස් 25ක් 26ක් විතර. ඒ කාලේ හිටිය දෙවිවරු අද ඉන්නව කොච්චරද? බුද්ධ කාලයේ හිටිය දෙවිවරු බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා සාකච්ඡා කළ දෙවිවරු උන්වහන්සේ සමග කතා බහේ ධර්ම සාකච්ඡාව යෙදිච්ච දෙවිවරුන් උන්වහන්සේගෙන් ප්‍රශ්න අසපු දෙවිවරුන් අදත් ඉන්නවා. අපි ආරාධනා කළ ගෙන්න ගන්න එහෙම පුළුවන්කම තියෙනවා නම් අහගන්න පුළුවන් හුඟා තොරතුරු. මොකද අපි දැන් 2550 කියලා කතා කළාට දෙවිවරුන්ට අවුරුදු දවස් 25ක් 26ක් විතරනේ. අපට අවුරුදු 100ක් යනකොට එක දවසයි තවතිසා දිව්‍ය ලෝකෙට. ඔය විදිහට බැලුවාම 2550 කියලා කියන්නේ දවස් 25ක් විතරයි. ඒ දෙවිවරු මේ බුදුරජාන් වහන්සේ දැක්කායි අය සාකච්ඡා කරපු අය බුදුරජාන් වහන්සේත් එක්ක දෙවිවරු. ඒ වගේ මේ අය අතර තියෙනවා මාර්ගඵලලාභී. මාර්ගඵලලාභීන් ඉන්නවා. රහත් වෙච්ච අය ඉන්නවා භූම්‍යස්ත දෙවිවරු හැටියට. නමුත් දිව්‍ය ලෝක වල රහත් වෙච්ච අය නැහැ. රහත් වෙච්ච දෙවිවරුන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. අනාගාමී වුණ අයත් දිව්‍ය ලෝකවල නැහැ. දිව්‍ය ලෝකවල ඉන්න පුළුවන්. සෝවාන් වෙච්ච දෙවිවරු ඉන්න පුළුවන්. සකෘදාගාමී වෙච්ච අය ඉන්න පුළුවන්. අනාගාමී වුණා නම් මෙතනින් වෙනස් වෙලා සුද්ධාවාස වලට යන්න ඕන. රහත් වුණොත් දෙවි කෙනෙක් දිව්‍ය ලෝකේ ඉඳලා පිරිනොන් පාන. ඒ මොකද දිව්‍ය ලෝකයා ඒක ගැලපෙන්නේ නැහැ. ඒවා මේ ලලිත මිනිසුන්ට හිතවත් ස්ථාන ඒවා සැඟවිලා ඉන්න තැනක් නැහැ ක්‍රේල් වලින් ඉන්න තැන්නේ. ඒ නිසා ඒ රහත්තුන් වහන්සේලාටත් අනාගාමී ආර්යයන් වහන්සේලාට සුදුසු භූමිය හැටියට සඳහන් වෙන්නේ නැහැ. හැබැයි භූමියස්තව ඉන්න භූමාටු දෙවියන් අතරත බාධාවක් නැහැ. භූමාටු දෙවිවරු අතරත රහත් වෙච්ච අය ඉන්න පුළුවන්කම තියෙනවා. මාර්ගඵල වලටපත් වෙච්ච අය ඉන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා සුමන සමන් දෙවියන් වුණත් සෝවන් වුණායි කියලා බුදුරජාන් වහන්සේ වැඩියෙන් පස්සේ. ඒ නිසා ඒ බුද්ධ කාලේ හිටිය දෙවිවරු වැඩි දෙනෙක් අද දක්වාම ඉන්නවා දිව්‍ය ලෝකවල. ඉතින් එයාගේ ප්‍රශ්නයම නම් අපි සෑම දිනාටම උපකාර වෙන ප්‍රශ්න හැටියට තමයි සඳහන් කරන්නට තියෙන්නේ. ඉතින් මේ භෝගතරණ සූත්‍රය සාම ගැඹුරු ධර්මාර්ථයන් පැහැදිලි කරන සූත්‍ර දේශනාවක්. ඉතින් කාල වේලාව අනුව කරුණු ටිකක් පමණයි මේ සූත්‍රයට අනුව මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නට පුළුවන්කම ලැබුණේ. අවසානයේදී ඔබ සෑම දිනාටම ජාත්‍යාදී දුක් කෙලවර කොට ලද හැකි සාන්ත පද සංඛ්‍යාත උතුම් අමා මහ ලෝකෝත්තර නිර්වාණ සම්පත්තියම ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණාන් සංසේ මේ පින්නතුන් සියලු දෙනාටම උතුම් මහා නිර්වාණ සම්පත්තියම ලැබේවා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද අම්පිටියේ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ